වහන්සේ එදා අවසාන බුද්ධ වචනේ සනාත කරමින් දේශනා කොට වදාළ මහා පරිනිබ්බාන සූත්‍රයට අයත් වෙන අයත් ධර්ම කාරණා ටිකක් මේ අවස්ථාවේදී දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ සඳහන් වෙන පරිනිබ්බාන සූත්‍රයට අයත් වෙන භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ වටිනා ධර්මයකට සමන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ යම් අවස්ථාවක සරුවත්න රාජෝත්තමයන් වහන්සේ දේශනා කළ ධර්මය අපට ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒ ලැබෙන අවස්ථාව ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත් වෙන්නේ ධර්ම දේශනා කිරීම ඒ වගේම ධර්ම දේශනා ශ්‍රවණය කිරීම කියන මේ අවස්ථා දෙකම නිවන් දොරටුවක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා ධර්ම දේශනාවක් කරන සියලුම දේශකයාණන් වහන්සේලාට නිවන් දොරටුව විවෘත වෙනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම නිවන් දොරටුව විවෘත වෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා අපි දෙගොල්ලටම නිවන් දකින්න සුදුසු පින්කමක් තමයි මේ ධර්ම දේශනා කිරීම හා ධර්ම ශ්‍රවණය කිරීම. ඒ නිසා එවැනි අවස්ථාවකට අපි සහභාගී වෙනවා නම් දේශවන් යමාගෙන අන්න විහිත නොවි සමාධිගත හිතකින් ඒ ධර්මයට සවන් දීලා එයින් ලැබෙන ආනිසංස ඵලයක් ආදර්ශයක් තම තමාගේ සුඛී ජීවිතවලට එක්කාසු කර ගනිමින් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන කවදා නමුත් අපට සසර දුකින් අත මිදී ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න මේ උදාාරතර පුණ්‍ය ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියන තුන් ප්‍රාර්ථනාව සිතේ දරාගෙන ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. ඒ නිසා මේ අවස්ථාවේ මාත්‍රකාවසෙන් තබාගත් මේ පරිනිබ්බාන සූත්‍රය ඊටාත්ම වටිනා සූත්‍රාන්ත දේශනාවක්. ඒ වගේම මේ සූත්‍රයේ දීර්ඝ වශයෙන් දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේහි විස්තරාත්මක වශයෙන් දේශනා කරලා ඒ වගේම සංයුත්ත නිකායේ අක්ම වර්ගයේ පරිනිබ්බාන සූත්‍රයේහි සඳහන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ ආකාරය තමයි ඒ සූත්‍ර දේශනාවෙන් සඳහන් වෙන්නේ. එනිසා දැන් මේ කවුරුත් අහලා තියෙනවා සරුවත්ඥන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ ලෝකයාට සිතසුව පිහිස දහම් වැසි වස්වමින් එදා භාග්‍යවතුන් වහන්සේ අවසාන වර්ෂය තුල භාග්‍යවතුන් වහන්සේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ගිජ්ජරෝට පර්වතයේහි වැඩවසන සමයකදී ඒ වික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන සත්‍ය අප්‍රහානීය ධර්ම දේශනා කොට වදාලා. ඊට ඉස්සර නම් මේ සත්‍ය අපරිහානීය ධර්ම දේශනා කොට වදාලේ වානේ විශාලා මහනුවර සිටපු දිච්ඡවි රජදරුවන්ට තමයි මේ අත්තත් අපරිහානි ධර්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ දේශනාව ඊ타මත්ම උත්තරීතර ආන්දමින් මේ රජදරුවන් රැක්කා. රැකලා 7700 හත් දෙනෙක් රජවරු පරම්පරා වශයෙන් මේ උතුම් ධර්මය විෂයාකාර පිළිපදමින් තමන්ගේ රාජ්‍ය සම්පත්තිය බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව ආරක්ෂා කරගත්තා. ආරක්ෂා කරගෙන ඉන අතර අදහසක් පහළ වුණා අජාසත් රජුරවන්ට මේ දිච්චවින් වනසලා මරණයට පත් කරලා මේ රාජ්‍ය සම්පත්තිය ලබන්න ඕන කියන අදහස. අන්නේ අදහසට අනුව භාග්‍යවතුන් වහන්සේට අස්සකාර මහා අමාත්‍යා ලවලා මේ අදහස මතක් කළා. අන්නේ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ අපරිණියානීය ධර්ම මේ ලිච්ඡවේ ධර්මලදවන්ගේ තියෙනකන් ඒක කරන්න හම්බෙන්නේ මේ අය බොහෝම සමගි සාමකාලීව හැම අවස්ථාවකදී මේ අය සාකච්ඡා මාර්ගයෙන් එකතු වෙනවා. එකතු වෙලා සාකච්ඡා කරන තමන්ගේ ආර්ය සම්පත්තිය පිළිබඳව. ඒක විච්චේ රණදරුවන්ගේ තියෙන චාරිත්‍රයක්. අපරිහානීය ධර්මයක්. ඒ වගේම මේ ඔක්කොම එකට එකතු වෙන්නේ බොහෝම සමගියෙන්. සාකච්ඡා කරන්නේ බොහෝම සමගියෙන්. ඒ වගේ අවසානයේ විසිරලා යන්නේ බොහෝම සමගියෙන්. ඒක ඒ අයගේ තිබ්බ චාරිත්‍ර ධර්මයක්. මුල් ලිච්ඡවේ මහා රජදරුවන්ගෙන් ගැවතගෙන එන යම්කිසි ප්‍රඥාවක් තියෙනවා. නීති නීති. ඒව කවදාවත් මේ ලිච්ඡවි රජදරුව කඩන්නේ නැහැ. වැරදි දෙයක් පනවන්නේ නැහැ. පනවන්නේ නැතුව ඒ මුලින් පටන් ගත්ත නීති රීති ඔක්කොම විෂයාකාර සම්පූර්ණ කරගෙන එනවා. ඒ නිසා මේ අයට කිසිම මේ කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය බොහොම සමගි සම්පන්නව රාජ්‍ය සම්පත් වින්දනය කරනවා. ඒ වගේම ඒ ලිච්ඡවි රජදරුව බොහොම කාමකාමීව කල්ද කරනකොට කාගේවත් බලපෑමක් නැතුව කුඩා කුල කුමරියන් බලහත්කාරයෙන් තමගේ වසංගයට ගන්නේ නැහැ කවදාවත්. සුචිත ධර්මවල යෙදিলা තමන්ගේ කටයුතු තාමත්ම හොඳින් සිදු කරනවා. ඒ වගේම එම නගරේට විශාලා මහනුවරට යම්කිසි ආර්යයන් වහන්සේ නමක් එනවනම් බොහෝම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම බොහෝම සත්කාර සම්මාන කරනවා. සියලුම අප උපස්ථාන කරනවා. ඒ වගේම ඉන්න උතුම් ආර්යයන් වහන්සේලාට නිසියාකාරව සලකනවා. ඒ වගේම පිටින් කවුරු හරි ආර්යයන් වහන්සේ නමක් එනවනම් බොහෝම හොඳින් පිළිඅරගෙන ඒ සත්කාර සම්මාන කරමින් ඒ කටයුතු සිදු කරනවා. ඒ වගේම වයසට ගිය ලිච්ඡවි රජදරුවන්ට බොහෝම හොඳට උපස්ථාන කරනවා. මව ප්‍රස්ථාන වශයෙන් කිසියාකාරව සම්පූර්ණ කරමින් මේ චාරිත්‍ර වාඩිත් සිරිත් විරිත් බොහොම හොඳට ගුණගරුකය භාවයකින් මේ අය ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන නිසා මේ අය මෙල්ල කරන්න කාටවත් දේශයෙන් පුළුවන්කමක් නැහැ කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නමුත් මේ අදාසත් රජුරවන්ට මේ අදහස තියෙනවා. ඒ නිසා මේ විදිහට අවවාද අනුශාසනා කළා භාග්‍යවතුන් වහන්සේ එදා ගිජ්ජ කූට පර්වතේ වැඩ ඉන්න සමයේ. ඊන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ සදගහනුවරට වැඩම කරලා හම්බලට්ටික කියන සෙනසුනට වැඩම කරලා ස්වාමින් වහන්සේලා එක්කාසු කරලා භාග්‍යවතුන් වහන්සේ ඉතා වදගත් වටිනා ශාසනික පිළිවෙත් මඟ අනුගමනය කිරීම සඳහා සීලය සමාධිය ප්‍රඥාව පිළිබඳව බොහෝම විස්තරාත්මක අවවාදනුශාසනාවක් කළා. ඒ කියන්නේ අවසාන වර්ෂයේ නිසා. ඒ ස්වාමින් වහන්සේලාට නිසියාකාරව ධර්ම විනය පිළිබඳව, සීලය පිළිබඳව, ඒ වගේම සමාධිය පිළිබඳව, ප්‍රඥාව පිළිබඳව බොහෝම හොඳ අවවාදනුශාසනාවන් භාග්‍යතුන් වහන්සේ විස්තරාත්මකව ස්වාමින් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස ශාසනයේ තිරස්widetilde පිණිස මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මුඛ කරගත් උතුම් දේශනාවන් දේශනා කළා. ඉතින් මේ විදිහට දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ නාලන්දාවට වැඩම කළා. නාලන්දාවට වැඩම කරලා ඒ ඉන්න ස්වාමින් වහන්සේලාට බොහොම හොඳට සීලය පිළිබඳව, සමාධිය පිළිබඳව, ඒ වගේම ප්‍රඥාව පිළිබඳව බොහොම හොඳට අවවාද අනුශාසනාවන් සිදු කළා. සිදු කරන ඒ අයගේ යහපත පිණිස කටයුතු කරන ආකාරයේ සම්බුද්ධ ශාසනයේ තිරදීවණය සඳහා කටයුතු කරන ආකාරයේ ධර්ම විනය ශාස්ත්‍රූන් වහන්සේ හැටියට සලකාගෙන කටයුතු කරන්නට කියන එක භාග්‍යතුන් වහන්සේ සෑම මොහොතකම ඒ ස්වාමින් වහන්සේලාට අවවාද අනුශාසනා වශයෙන් කළා. ඒ අනුශාසනා කරලා මේ අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පාටලී ගමට වැඩියා. ඒ වැඩ ගමට වැඩලා ඒ උපාසක උපාසිකා කියන මේ සිවණ මේ පිරිසට සීලයේ ආනිසංස දේශනා කළා. දුස්සීලත්තේ ආදීනව දේශනා කළා. ඒ කියන්නේ දුස්සීල හිටියොත් මෙන්න මේ විපාක වාරයන් පැමිණෙනවා කියන එක ඉතාම හොඳින් පැහැදිලි කළා. සීලයක් ආරක්ෂා කළොත් සිල්වතුන්ට මෙන්න මේ විදිහේ ආනිසංස ඵල තියෙනවා කියන එක පැහැදිලි කළා. මේ පින්වත් හැමදෙනාටම ඒ වගේම දුස්සීලත්වයේ ආදීනවය සීලේ ආනිසංස ඵලය දේශනා කළා. දේශනා කරලා ඉන් අනතුරුව මේ පැටලී පුත් නගරයේ නිර්මාණය කිරීම සඳහා මේ අජාසත් රජුරෝ වස්සකාර බ්‍රාහ්මණතුමත් එක්ක නිර්මාණය කරලා මේ පාටලිපුත්ත නගරය නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන්නේ මොකේටවත් නෙමෙයි ලිච්ඡවී රජදොවන්ද අනාගතයේහි ඒත් එක්ක සටන් කිරීමට සෝදානම් වෙන ආකාරයෙන් මේ නගරය නිර්මාණය කරනවා. ඉතින් ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ බොහෝ මොදට ආවා ධනසාසනා කළා මේකේ තියෙන ආදීනම ආනිසංශ දෙක. ආනිසංශ වශයෙන් ආ දේශනා කළ ආදීන වශයෙන් පැහැදිලි කරමින් එතන ඉන්න සම්පතනාට ආවාද අවවාද අනුශාසනාවන් කරලා භාග්‍යතුන් වහන්සේ අවසාන වස්සාන කාලයේ කර්කඩීමේ පිණිස වේලුව ගමට වැඩම කළා. ඒ ගමට වැඩම කලෙන් පස්සේ භාග්‍යතුන් වහන්සේට බොහොම රෝගාබාධයන් උස්සන්න වීමේ හේතු සම්පත් මතුවලා අර මේ භාග්‍යවතුන් වහන්සේ රෝගාතුර වුණා. ඒ රෝගාතුර වුණන් පස්සේ ලෝහිතක පක්කාන්තික රෝගය හැදිලා බොහොම දුක් විඳින්න භාග්‍යවතුන් වහන්සේට අවස්ථාව සැලසුණා. ඒ අවස්ථාවේ සක්දේව් රජතුමා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට සිය උපස්ථාන කරනවා. බොහොම සතුටින් භාග්‍යවතුන් වහන්සේට පරිණිරවාණයට පත් වෙන්න තරමට මේ රෝගය උස්සනවා. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළ වික්ෂුන් වහන්සේලාට නොදන්වා එක කරන්න බැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේ පිරිසගේ උපස්ථාන නිශ්‍යාකාරව භාග්‍යවතුන් වහන්සේට ලැබෙනවා. නමුත් සක්දේව රජතුමා ඇවිල්ලා ස්වාමීන් වහන්සේ උපස්ථාන කරනවා කියලා. ඒ වැසිකිලි වැසිලි වාදන ඔක්කොම දොහොත් මුදුනේ තබාගෙන තමයි අස්කරි. අස්කරලා සියලු උපස්ථාන සක්දේව රජතුමා කරනවා. ඉතින් මේ විදිහට උපස්ථාන ලැබෙමින් භාග්‍යවතුන් වහන්සේ බොහෝම දුෂ්කර අවස්ථාවකට පත් වෙන තරමට රෝගාබාධේ උස්සන්න වුණා. උස්සන්න උනන් පස්සේ ඒ අවස්ථාවේ රස සිටියා වූ පිරිසට භාග්‍යවතුන් වහන්සේ මේ ආයු සංස්කාරයේ පිළිබඳව පිළිහිමේ ස්වභාවයේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා උදෙසා බොහෝම ඉතාමත්ම වැදගත් ආකාරයකින් ධර්ම දේශනා කළා. දේශනා කළේ මහණෙනි මම දැන් බොහෝම වයසයි. මගේ ආයුෂය දැන් බොහෝම කෙටි. ඔබ සියලු දෙනාම අත්හැරලා මම නිතනට වැඩම කරනවා කියලා ඔබල සියලු දෙනාම බොහෝම අප්‍රමාදව සිහි නුවණින් සුසිල්වත් කාලය ගත කරමින් මේ ධර්ම විනය මනාසේ ශාස්ත්‍රයේ ආරක්ෂාව පිළිස මගේ පරිණිතවාණයෙන් පස්සේ මගේ ශාසනය බබලන්නේ ඒ වගේම ධර්ම විනය පිළිබඳව වික්ෂුන් වහන්සේලාට බොහෝම කරුණ පැහැදිලි කළා. ඒ කියන්නේ මගේ පරිණිරවාණයෙන් පස්සේ ශාස්ත්‍රුන් වශයෙන් සලකන්න කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ හැටියට සලකාගෙන මේ සියලු සියලුම ශාසනික කටයුතු භික්ෂුන් වහන්සේලාට භික්ෂු දික්තිනේ උපාසක උපාසිකා කියන සිව්වණක් පිළිසතම අවවාද අනුශාසනාවකින් දේශනා කළා. මේ දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ එයින් ගෞතම ගමට කෝටිත ගමට ඥාති ගමට වැඩම කරලා ඒ පිරිසට බොහෝ හොඳට ආවාද අනුශාසනාවන් සිදු කරලා විශාලා මහනුවරට වැඩම කළා. විශාලා මහනුවරට වැඩම කරලා ඒ අවස්ථාවේ දැස සිටියා වූ භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන ඊ타මත්ම වටිනා ශේෂ්ඨ උතුම් ආවාද අනුශාසනාවන් දේශනා කරමින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳව හිතා වටිනා ශ්‍රේෂ්ඨ ධර්ම විස්කාර කළා. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාව පිළිබඳ ඉදිරිත ශාසනයේ පැවැත්ම පිණිස අවවාද අනුශාසනාවන් ඒ සියලු ස්වාමින් වහන්සේලාට කළා. ඒ බේලුව ගමේ වස්සාන කාලයේ ගත කරලා ඊට පස්සේ ශරත් නුවරටත් වැඩම කරලා වැඩපරන් පස්සේ අග්‍ර ශ්‍රාවක දෙනම වහන්සේ ඒ අවස්ථා කාලයේ තමයි පරිනිර්මේ පරිනිර්වාණයටපත් උනේ භාගතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑමට අවසර ලබාගෙන තමන් ඉපදුන ගමට බැරම කරලා ඒ මෑණියන් මිත්‍යාදෘෂ්ටික භාවයේ හිටියේ ඒ තමන් උපන්න ගෙදරටම වැඩම කරලා මෑණියන් මිත්‍යාදෘෂ්ටික කාවෙන් අතමුදවලා මෑණියන්ට ඒෂ්ඨ සිල්ල ලබා දීලා සෝවාන් ඵලයෙන් නිවනටපත් කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන පරිනිර්වාණයටපත් වුණා. මුගලන් මහරහතන් වහන්සේ කලුණෙනේදී පල්ලොරු විසින් තලලා ඒ මව්පිය ඝාතනය කිරීමේ අකුසල විපාකයට මුහුණ දීලා ඒ අවස්ථාවේ ඒ මරණයටපත් වුණා කියන අදහසින් ඒ පල්ලොරු මුගලන් මහරහතන් වහන්සේගේ දේහය කැලේට විසිකලා නමුත් ඉර්ධියෙන් ඒ සියලු දේ සම්පූර්ණ කරගෙන භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා අවසර ලබාගෙන පරිණිරවාණයටපත් වුණා. ඒ වගේම විශාලා මහනුවරට පැමිණියන් පස්සේ මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ සෝදරා මේ දෙදෙනාත් ඇවිල්ලා භික්ෂුණීන් වහන්සේලාත් එක්ක භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කරලා මේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මේ දෙදෙනත් පරිණිරවාණයටපත් වුණා. මේ වාගේ භාග්‍යතුන් වහන්සේට සසරෙදී ඒ උපකාර කරපු සියලු දෙනාගේම අවසාන කටයුතු වලට කෘතවේදීත්වය දක්වලා භාග්‍යවතුන් වහන්සේ ඒ සියලුම කටයුතු සංවිධානාත්මකව සිදු කරලා තමන්ගේ යුතුයකම ඉෂ්ට කළා. එහෙම ඉෂ්ට කරලා විශාලා මහනුවර ඉඳලා ඔය මේ භාගතුන් වහන්සේ මේ ඒ අවස්ථාවේ වයෝවෘද්ධ තත්ත්වයෙන් ඉන්න නිසා විවේක සෙනසුනක විවේක ස්ථානයකට යන්න ඕනේ කියන ආ මේ චෛත්‍ය ස්ථානයට ගිහිල්ලා භාගතුන් වහන්සේ හුදකලාව ඉන්න ඕනේ කියන අදහස ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සියලුම සැප විහෙරණ භාගතුන් වහන්සේට මේ ප්‍රකාශ කරලා දෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරා ආනන්දය මේ සතර ඊර්ධිපාද ධර්මයන්ගෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කරපු භාග්‍යවතුන් වහන්සේට යම් කෙනෙක් ආයු කල්පයක් ඉඳ ආරාධනා කර ඉඳ පුළුවන් කියන එක භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. තුන් වතාවක් මතක් කළා. මේ මතාවේදීම භාග්‍යතුන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න ආනන්ද ස්වාමීන් වහන්සේට බැරි වුණා. ඒ කියන්නේ සිහි කල්පනාව හොඳින් තියෙන ඥාන සම්පත්තියක් ඇති ධර්ම භාණ්ඩාගාතික වශයෙන් හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒක හුස්මට ගාථා 15000 කියලා බුදු. එතර සිහි කල්පනාවක් උන්වහන්සේට තියෙනවා. තිබුණත් එදා භාග්‍යතුන් වහන්සේගේ වචනේ තේරුම් ගන්න බැරි වුණා. මහා රාවිෂයක් ආවා. ඒ වෙලාවේ ඔය ඉස්සරත් ওই අවස්ථාවේදී භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා මතක් කළා. ගිජ්ජ කූට පර්වතේ ඉන්න කාලේ. ඒ වගේම රජගහන වරදී මතක් කරලා තියෙනවා. ඒ අවස්ථාවේදීත් ඒකම වුණා. මේ වෙලාවෙත් ඒක සිද්ධ වුණා. සිද්ධ වුණාන් පස්සේ භාග්‍යතුන් වහන්සේට ඒ නිදහසේ ඉන්න අවස්ථාව සැලසලා දීලා ආනන්ද ස්වාමීන් වහන්සේ එක ගසක් මුලට ගිහිල්ලා විවේක සුවයෙන් හිටියා. ඔය අවස්ථාවේ ආසවත් දිවි පුත්‍රයා වසවති දිව්‍ය පුත්‍රය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා ස්වාමී භාග්‍යතුන් වහන්සේ දැන් පරිනිර්වාණයට සුදුසු කාලයයි. ඒ නිසා පරිනිර්වාණයට සුදුසු කාලයයි කියලා තුන් වතාවක් ආරාධනා කළා. ඒ ආරාධනාවම භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. පිළි අරගෙන ආයු සංස්කාරයේ අත්හැරිය. ආයු සංස්කාරයේ අත්හැරෙනකොට දසදහසක් පොළව කම්පාවටපත් වුණා. අන්නේ කම්පාවටපත් වෙන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක දැනුණා. දැනිලා ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි මේ පොළොව කම්පා වුණේ කුමන හේතුවක් නිසාද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පොළොව කම්පා වෙන හේතු අටක් දේශනා කළා. ඒ කියන්නේ සතර ධාතු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර ධාතුන් කිපීමෙන් බොහොම චලන සිද්ධ වෙනවා. ඒ වගේම ඉද්ධවන්ත ඉද්ධවන්තයන්ගේ චිත්ත ශක්තිය අනුව මේ මහ පොළොව කම්පාවටපත් වෙනවා. ඒ වගේම බුදු වෙන පොසතානන් වහන්සේ මව් කුසේ පිරිසිඳ ගන්න වෙලාවේ මහ පොළොව කම්පාවටපත් වෙනවා. ඒ වගේම ඒ මහෝත්තමයන් වහන්සේ මෙලවට බිහි වෙන වෙලාවේ දසදහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා. ඒ වගේම ලෝකරා බුද්ධත්වයේ ලබන වෙලාවේ දසදහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා. ඒ වගේම ප්‍රථම ධර්ම දේශනාව කරන අවස්ථාවේදී දසදහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය කරන වෙලාවේ මේ දසදහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා. ඒ වගේම පරිණිරවාණයටපත් වෙන වෙලාවේ දසදහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. මතක් වෙනකොට ආනන්ද වහන්සේ තේරුම් ගත්තා භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාරේ හත්තරක වෙලාවේ තමයි මේ මහ පොළොව කම්පාවටපත් වෙන්නේ කියලා. ඒ වෙලාවේම ආරාධනා කළා ස්වාමින් වහන්සේ ආයු කල්පයක් වඩිනසේ වැඩ සිටින සේක්වා කියලා ආරාධනා. ආරාධනා කරනකොට රතවත් දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාව පිළිඅරගෙන. තුන් මාසයක් ගියනදී දැන් ආයු සංස්කාරයේ ගිවි වාග්යතුන් වහන්සේ පරිණිරවාණයට පත් වෙනවා කියලා ප්‍රතිඥා දීලා. කරන්න දෙයක් නැහැ. ඉතින් අර වගේ අර ඒට සී කල්පනාවක් ඇති ආනන්ද ස්වාමින් වහන්සේට වුණත් මේ අර ඒ වෙලාවේ මාරාවේශයක් වශයෙන් පැමිණ අර ආරාධනාව කරන්න බැරි ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අවතා මේ කරුණ පැහැදිලි කළා. පැහැදිලි කරලා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බොහෝම සංවේගයට පත්ව ආයු සංස්කාරයේ එළිය බව මේ රැක සිටියා වූ පිළිස වෙනුවෙන් ඊට වටිනා ධර්ම දේශනාවන් පවත්වලා මගේ පරිණිරවාණයෙන් පස්සේ ධර්ම විනය දෙක ශාස්ත්‍රෝන් කොට මගේ ශාසනය පවතින අදිස්ථාන බල පිහිටවා ගන්න ඕනේ කියලා අදිස්ථාන කළා. නමුත් ආය සංස්කාරයේ පිළිහින අතරින වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මගේ ශාසනය ධර්ම විනය දෙක ආරක්ෂා කරන වික්ෂුන් වහන්සේලා සුපේසල ශික්ෂාකාමී වික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවනම් භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා. ශාසනයේ ස්වාමින් වහන්සේලාගෙන් පැකේ. භික්ෂුණීන් වහන්සේලා ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණත් ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් ශාසනය රැකෙනවා. ඒ වගේම ධර්ම විනය ආරක්ෂා කරගෙන උපාසක පිරිසක් ඉන්නවා නම් උපාසිකා පිරිසක් ඉන්නවා නම් ඒ අයගෙන් සම්බුද්ධ ශාසනය රැකෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ පරිණිරවාණය වෙන අවස්ථාවේ ඒ ශාසනය රකින්න පුළුවන් ධර්ම විනය ප්‍රගුණ කරගත්ත මහා උත්තමයන් වහන්සේලා එදා ශාසන භාරධාරීව සිටින බව භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කා. නුවණින් දැකලා තමයි අර අසබත් දිව්‍ය පුත්‍රයාට ප්‍රතිඥා දුන්නේ සාසුම් මාසයක් ගිය තැනදී පරිණිවාණයට පත් වෙනවා කියන්නේ. ඉතින් මේ විදිහට ප්‍රතිඥා දීලා භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් මේ ශාසනික වශයෙන් කළ යුතු යුතුයකම් සියල්ලක්ම සම්පූර්ණ කරමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ඒ සෑම දිනාට ආවාද අනුශාසනා කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ බණ්ඩගමට වැඩම කළා. ඒ ගමට වැඩම කරලා ඒදිත් ආවාද අනුශාසනා කරලා ඒ සියලු දෙනාගේම යහපත පිණිස සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ පිණිස භාග්‍යවතුන් වහන්සේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාට මගේ පරිණිරවාණයෙන් පස්සේ ධර්ම විනය ශාස්ත්‍රූ බවට පත් කර ගන්නවා කියන චේතනාවෙන් ඒ ආවාදන ශාසනා කරා. හවාස කරලා භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග පාවාන් වලට වැඩම කළා. ඒ පාවාන් වලට වැඩම කළෙන් පස්සේ අවසානයේදී භාග්‍යවතුන් වහන්සේට සුන්ද කර්මාල පුත්ත තුමාගෙන් බ්‍රාහ්මණතුමාගෙන් තමයි අවසාන දාණය ලැබුවේ. ඒ අවසාන දාණය ලබාගත් වෙලාවේ කොහොම ලබාගෙන ඉවරුණෙන් පස්සේ අර රෝගාබාධය ආයෙත් උස්සන්න බවට පත් වුණා. ඒ වෙලාවේත් භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ අර දෙලුව නගරයේදී අවසාන වසාන කාලයේ ගත කරන වෙලාවෙත් සමාපත්තියෙන් ඉඳ ගැනීම සඳහා අදිෂ්ඨාන බල පිහිටවාගෙන මාස 10ක් යනකම් අදිස්ථාන වලින් රෝගය යටපත් කරගෙන හිටියා. ආයෙත් උස්සන්න බවට පත් වුණාට ඒ තුන්ද කර්මාට පුත්ත මාගේ ආහාරයේ තියෙන සියුම් බව නිසා ඒ රෝගේ උස්සන්න බවට පත් වුන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට දුන්න දානයන් අතර දාන දෙකක් ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. බුද්ධත්වයට පත් වෙන වෙලාවේ සුජාතාවන් පිළිනැමු ක්ෂීරපායාදී මේ දානේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි ඒ දානේ පිරිනමන්නේ. ඒ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ අග්‍රන් අග්‍ර දානයක් ඒක. ඒ වගේම පරිණිරවාණයට පත් වෙන වෙලාවේ අවසානයේ දෙන දානි. මේ දාන දෙකම එක හා සමාන ආනිසංස පළ දෙන දාන දෙකක්. ඒ නිසා මේ තුන්ද කර්මානුකූල යානන් දුන්න දාණය ඉතුරු කොටස සීළු කිසිම වික්ෂුන් වහන්සේ නමකට දෙන්න එපා කියලා නියම කළා. මේ ස්වාමීන් වහන්සේලා ඒ දාණය ගත්තොත් දිරවන්නේ නැහැ. ඒ නිසා එහෙම නියම කරලා ඒ දාන දෙකේ ආනිසංස ඵල දා භාග්‍යවතුන් වහන්සේ හිතින්දි දේශනා කළා. දේශනා කරලා කරන් පස්සේ කුක්කුසාති කියන මල්ලව බ්‍රාහ්මණතුමක් ඇවිල්ලා හිතා වටා සලු දෙකක් භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. ඒ පූජා කරන වෙලාවේ සල් දෙකෙන් එකක් භාග්‍යවතුන් වහන්සේට පූජා කළා අනික ආනන්ද ස්වාමීන් වහන්සේට පූජා කළා. ඕම රන්වන් පාට සල් දෙකක්. මේ සලුව භාග්‍යවතුන් වහන්සේ දා පුරවගත්තා. පුරවගත් වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ඉතාමත්ම රන්වන් පැහැයෙන් බවලන්න පටන් ගත්තා. ඒ කියන්නේ බුද්ධත්වයට පත් වෙන්න එන අවස්ථාවේ එයාට කිරිපිට සීර පායාසය වළඳනා එදා හන්දෑ සමයේදී භාග්‍යතුන් වහන්සේ බුද්ධගයා සුද්ධ භූමියට එන්න දිවා විහරණය සඳහා වාසය කරන වෙලාවේ ඇතිවෙච්ච ප්‍රීතිය. ඒ වෙලාවේ බොහොම රන්වන් පාටින් තමන්ගේ තන් වහන්සේගේ සිරුරට බවලනවා. ඒ වගේම අවසානයේදී අවසාන දාණය අවසානයේ අත්යෙන් පස්සේ ඒ සිරුර බොහොම සන්වන් පාටින් බබලනවා. ඒක භාග්‍යවතුන් වහන්සේලාගේ තියෙන චාරිත්‍රය. ස්වභාවයක් ධර්මතාවයක්. ඉතින් ඒ වෙලාවේ ඒ කුක්කුස මල්ලව මානකයාටත් ආවාදන් ශාසනා කරලා භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව පොකුත්තා නදියෙන් පෑන් පහසු වෙලා ඉන් අනතුරුව ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කලා විරඤ්‍ය නදියෙන් එකතර වෙලා කුසිනාරානුවරට වැඩම කළා. කුසිනාරානුවරට වැඩම කළේ පරිනිර්වාණ පිණිස. එහෙම වැඩම කරනවා මල්දව රජතුරුවන්ගේ රාජ වනෝද්‍යානයේද මේ වැඩම කිරීම සඳහා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වැඩම කළා. ඒ වැඩම කළා වැඩම කරලා ඒ සල්ගත් දෙකක් අතර මේ ආසනයේ පනවන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ එය විෂයාකාරව උතුරු දිශාවට හිස දාන්න ආසනය සකස් කරලා භාග්‍යතුන් වහන්සේට ආසනය පනවලා දුන්නා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් මංචකයේ වැඩ හිටියා. වැඩ ඉඳගෙන සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් එතෙන්දී බොහෝම වටිනා අවවාද අනුශාසනාවක් කළා. මේ පින්වම් මංචකයේ සතපුණෙන් පස්සේ දස දහසක් ලෝක ධාතු වලින් දෙවියන් එන්න පටන් ගත්තා. බ්‍රහ්මයන් එන්න පටන් ගත්තා. ඒ වෙලාවේ උපවාන ස්වාමීන් වහන්සේ උපස්ථාන කටයුතු කරන්ඩ කරපු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට එතන හැසිරුණා. ඒ හැසිරෙන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ උපවාන මෙතනින් අයින් වෙන්න කියලා නියම කළා. මෙතර ප්‍රස්ථාන කරපු කෙනාට ඇයි අයින් වෙන්න කීවේ කියන ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා. ඒ වෙලාවේ කීවා දැන් මා දැක ගැනීම පිණිස දස දහසක් සත්වලින් දෙවියන් බ්‍රහ්මයන් සියලු දෙනා මෙතෙන්ට පැමිණෙනවා. මන්ද නමස්කාර කරන්න ඔබ හිටියොත් මෙතන බාධාවක්. ඒ නිසා එතනින් අයින් වෙන්න කිව්වා. ඒ අයින් වෙන්න කියන පස්සේ සියලුම දසදහසක් සක්වල දෙවියන් ප්‍රශ්නයන් ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරන්න සූදානම්. වන්දනමාන කරනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අවසාන වතාවට ආයතනා කීපයක් මතක් කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මගේ පරිණිරවාණයෙන් පසුව මේ දඹදිව තලෙහි මම බුද්ධත්වයට පත් වෙච්ච මුම්බිනි ශාල වනෝද්‍යානයේ මම උප්පත්ති ලැබුව තැන ලෞතර බුද්ධත්වයේ ලැබුත් දැන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරපු තැන පරිණිරවාණයට පත්වෙච්ච තැන මෙන්න මේ හතර ස්ථානයේ යම්කිසි කුලපුත්‍රේ යම්කිසි කෙනෙක් යම් දක්ෂක වන්දනා කරනවා නම් ඒ වන්දනා කරන හැම දිනාටම සුගති පරායන වෙනවා. කියන්නේ ස්වර්ග ලෝකෝත්පත්තියට හේතු වෙන්න උතුම් කාරණාවක් බවට පත් වෙනවා කියලා දේශනා කළා. සතර ස්ථානයේ වඳිනවා. ධම්මදේව ගිහිල්ලා සතර ස්ථානයේ යම් කෙනෙක් වඳිනවා නම් ඒ වඳින කෙනාට සුගති පරායන වීමට සතර ආපායෝත්පත්තියෙන් නිදහස් වෙන්න හේතු වෙනවා කියන එක භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා <clears throat> ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොයි විදිහේ පිළිපැදීමක් අපි භාග්‍යවතුන් වහන්සේගේ දේහයට පිළිපදින්න ඕනට පරිණිරවාණයට පත් වුණෙන් පස්සේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මගේ දේහයට ගරු බුහුමන් කරනවා නම් සක්විති රජ කෙනෙකුට කරන ගෞරව සම්ප්‍රයුක්ත නාමයෙන් ඒ ගෞරව සැලකිල්ල කරන්න ඕනේ කියන එක මතක් කළා. සක්විති රජ කෙනෙක් අවසානයේදී යම්කිසි ගෞරවයක් කරනවා නම් ඒ ගෞරවය හා සමානම ගෞරවයකින් ආදාන කටයුතු කරන්න ඕන. ඒ වගේම ඒ ආදාන කටයුතු සිදු කරලා ඒ tempat වූ ධාතුන් වහන්සේලා tempat කරලා චෛත්‍යයන් නිර්මාණය කරලා මේ දෙවියන් සහිත ලෝකයාට පූජනීය වස්තු හැටියට තියාගෙන වන්දනමාන කරන්න සකස් කරලා දෙන්න ඕන කිය. ඒ වගේ හතර දිනක් නියම කරා. බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යය. පසේ බුදුරජාන් වහන්සේලා පරිනිර්වාණයට පත්වෙනන් පස්සේ සකස් කරන ධාතුන් වහන්සේලා තැන්පත් කරන චෛත්‍යය. මහරහතන් වහන්සේලා මේ පරිනිර්වාණයට පත්වෙනන් පස්සේ තැන්පත් කරන චෛත්‍යාලයන් වහන්සේලා. ඒ වාගේ සක්විති රජ කෙනෙක් අභාවයට පත්වෙනන් පස්සේ ඒ ධාතුන්ගේ මේ ආදාන කටයුතු සිදු කරන පදින චෛත්‍ය. මෙන්න මේ චෛත්‍ය තුනට ලෝකේ ඉන්න හැම කෙනෙක්ම ගෞරව සම්ප්‍රයුක්ත මේ වන්දනමාන කළ යුතුයි කියන එක භාගතුන් වහන්සේ දේශනා කළා. දේශනා කරලා දැන් මේ ශෝකය දරා ගන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේ අඬනවා. ඒ අඬන වෙලාවේ භාග්‍යතුන් වහන්සේට ආරංචි වුණා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ශෝකයෙන් ඉන්නවා. හැඬෙව්වා. කලවලා අවුරුදු 25ක් තිස්සේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් උපස්ථාන ලැබුවා. ස්වාමීන් වහන්සේලා හත් නමක් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. නමුත් නිත්‍ය උපස්ථානකයෙන් උපස්ථාන කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන කරනකොට බොහෝම ආශ්චර්ය දේවල් ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟ තියෙනවා. ඒවා අනික් අයට නෑ. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ද එනකොට යම්කිසි කෙනෙක් දැන් භික්ෂු භික්ෂුන් වහන්සේලා එනකොට ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරනවා. අනුශාසනා කරලා ඒ ඒ භික්ෂුන් වහන්සේලා සනසනවා. එහෙම කසීමෙන් සෑහීමකට පත්ුනේ නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ නිස්සබ්ද වෙනවා. භික්ෂුණීන් වහන්සේලාත් එනවා. ඒ ඇයටත් අවවාදන ශාසන කරනවා. ඒකෙන් සෑහීමකට බස්සන් නැත්තම් ආනන්ද ස්වාමීන් වහන්සේ නිස්සබ්ද වෙනවා. එතකොට උපාසක පිරිස එනවා, උපාසිකා පිරිස එනවා. ඒ ඇයටත් ඒ වාගේ අවවාදන ශාසනා කරනවා. ඒ අය සෑහීමකටපත් වුණොත් පත් වෙන්නේ සමහර අය සාකේයට ප්‍රෑමීටපත් වුණ නැත්තම් නිස්සබ්ද තමන් ඉවසගෙන ඉන්නවා. ඒ විදිහට වික්ෂුන් වහන්සේලා එන වෙලාව භාග්‍යතුන් වහන්සේට කොයි වෙලාවෙ හම්බෙන්න එන්නේ කියන එක ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා. භික්ෂුණීන් වහන්සේලා එන වෙලාව ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන ඉන්නා මේ වෙලාවට භික්ෂුන් වහන්සේලාට මේ වෙලාවට භික්ෂුණීන් වහන්සේලාට මේ වෙලාවේ උපාසක පිරිසට මේ වෙලාවේ උපාසිකා පිරිසට මේ වෙලාවේ රාජරාජ අමාත්‍යවරුන්ට මේ වෙලාවේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ආදී වශයෙන් හැම එකක්ම ආනන්ද ස්වාමීන් වහන්සේ දාන. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒවා දැනගෙන සියලුම සංවිධාන කටයුතු සිදු කරනවා. ඉතින් ආනන්දේ මේ ඔක්කොම ඔබ මා වෙනුවෙන් කළේ. මේ සියලු ප්‍රස්ථාන කළේ මා වෙනුවෙන්. මගේ සිවුරු පාසිවුරු කියලා දෙයි සෝදලා දුන්නා, පාත්‍ර සෝදලා දුන්නා, දැහැටි බෑන්, උන් බෑන්, සිසිල් බෑන්, ඒ සියල්ලක්ම ඔබ නිසියාකාරවම සම්පූර්ණ කළා දුන්නා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කර උපස්ථාන කටයුතු පිළිබඳ බොහොම ආශිංසනය කරමින් භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ගුණය කියනවා. ගුණේ සිහි කරලා අර ශෝක දුක සංසිඳවා ගැනීම පිණිස අවවාද අනුශාසනා කළා. ඒ අවවාද අනුශාසනා කරලා අවසානයේදී සුබද්‍ර පරිද්දාසකතුමා ඉතින් ආවා. භාග්‍යතුන් වහන්සේ හමු වෙන අවසාන ශ්‍රාවකයන් හැටියට. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ <coughs> මතක් කළේ භාග්‍යතුන් වහන්සේ බොහොම වෙහෙන් ඉන්නේ හම්බෙන්න මේ වෙලාවේ අමාරුයි කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට මේක ඇහිලා ආනන්දේ සුමද්දෙනට එන්න කියන්න කියලා ළඟට ගෙන්නලා අවවාද අනුශාසනා කළා. මේ ආර්ය ශාසනයෙහි ආර්ය ස්ථාංගික මාර්ගයේ විෂයාකාරව පවතිනවා නම් මේ ශාසනය තුළ ඔබට ශාසනික කටයුතු සම්පූර්ණ කරලා නිවනටපත් වෙන්න පුළුවන් වාසනා ශක්තිය තියෙනවා කියන එක ආ මේ භාග්‍යතුන් වහන්සේ ආවාද අනුශාසනා කරමින් පැවිදි පැවිදි ලබලා දීලා ශාසනික අනුශාසනා කරලා ශාසනින් පැවිද්ද ලබාගෙන උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගන්න හැටියට අවසාන ශ්‍රාවකයා හැටියට ආවාදන ශාසනා කළා. ඉතින් ආවාදන ශාසනා කරලා ඉන් අනතුර ආනන්ද ස්වාමීන් වහන්සේ මල්ලව රජදරුවන් හම්බෙන්න ගියා. රජදරුවන් හම්බෙන්න ගිහිල්ලා මල්ලව රජදරුවන්ට කියනවා මල්ලව රජදරුවනි අද හවස් අලුයම් කාලේ වෙනකොට තථාගතයන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙනවා ඒ නිසා ඔබලා මේ සියලු කටයුතු සංවිධානාත්මකව සිද්ධ කරන්න ඕනේ කියන එක මතක් කළා. ඒක සංවේගයටපත් වෙච්ච මල්වල සරදරුවෝ හැම කෙනෙක්ම ඇවිල්ලා භාගතුන් වහන්සේට වැඩ නමස්කාර කරමින් පූජා සත්කාර කරමින් දැන් කූ පූජා සත්කාරය කරන්න පටන් ගත්තා. ඒ පටන්ගෙන සෑම අවස්ථාවකදීම භාගතුන් වහන්සේ සිවණින් ඒ සියල්ලක්ම යසා දරා ගනිමින් භාග්‍යතුන් වහන්සේ පරිණිරවාණයට අලුයම් කාලේ පරිණිරවාණයට පත්වීම සඳහා සෝදානම්ව ඒ සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය දක්වමින් අවසාන අවවාද අනුශාසනාව භාග්‍යතුන් වහන්සේ දා ඒ අවස්ථාවේ පිරිනුවම් මංචකේ ඉඳගෙන දේශනා කළා. ඒ වෙලාවේ දේශනා කළේ "ඒවන් මේසතං ඒකං සමයං භගවා" භාග්‍යතුන් වහන්සේ ඒ සමයේදී කුසිනාරාණයන් උපවත්න මල්ලානං ශාලවං අනන්තරේ යමක සානානං පරිනිබ්බාන සමයේ අතකෝ භගවා බිකෝ ආමතේති ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ උපවත්තන වන වූයේ මල්ලව රජතුන්ගේ ශාලවන ශාලවනයේ යමක ශාලානං ගමක සාලාවේ කියන්නේ කල් දෙකක් කස් දෙක අතර පනවන ලද මිරිනුවම් මංචකයේ වැඩ ඉගෙන ඒ අවස්ථාවේ රැස් සිටියා වූ භික්ෂුන් වහන්සේලා දේශනා කළා හන්දදානි භික්කවේ ආමන්ත්‍රාමි වෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මානිනි මේ සියලුම සංස්කාර ධර්මයන් නැසෙන සුළු ඒ නිසා මේ සියලුම සංස්කාර ධර්මයන් නැසෙන සුළු නිසා අප්‍රමාදව ශාසනික කටයුතු සිදු කරගන්නට ඕනේ කියන අදහසින් ඒ රැස් සිටියා වූ සියලුම දෙනාට භාග්‍යවතුන් වහන්සේ අවවාද අනුශාසනා කළා. මේ අවවාදය අප්‍රමාදව අප්‍රමාදව කුසල් කළ යුතු ආකාරයයි භාගතුන් වහන්සේ මේ දේශනාවෙන් පැහැදිලි කළේ. කියන අප්‍රමාදයෙන් සම්පාදේත කියලා දේශනාවේ හැම මොහොතක් පාසාම සිහියෙන් කටයුතු කරන්න. තමන් කරන සෑම ක්‍රියාවක්ම සිහිය ඇතුව කටයුතු කරන්න. අප්‍රමාදයෙන් සම්පාදේත වශයෙන් පෙන්වන්නේ සිහි නුවණින් හැම දෙයක්ම කරන්න. සිහි නුවණින් හැම දෙයක්ම කරනකොට අපිට ඇති වෙන්නේ මොකද්ද? හැම අවස්ථාවකදී ඇති වෙන්නේ කුසල අරමුණක්. සිහිය තියෙනවා නම් නුවණ තියෙනවා නම් සිහි නුවණ තියෙන හැම කෙනෙකුටම පහළ වෙන්නේ කුසල අරමුණ. අකුසල අරමුණක් පහළ වෙන්නේ නැහැ. සිහි නුවණ නැති අයට තමයි අකුසල අරමුණු පහළ වෙන්නේ. එක්සා සෑම මොහොතක් පාසාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිළිසතම එදා දේශනා කළේ මේ භාග්‍යවතුන් වහන්සේ අන්දදානි භික්කවෝ ආමන්ත්‍රයාමි මහණෙනි ඔබලා දැන් මම ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කරන්නේ මේ මේ සියලු සංස්කාර ධර්ම නැතන සුළුයි ඒ නිසා අප්‍රමාදව කුසල් අරමුණු මුදුන්පත් කරගන්න කියන. එතකොට මේ සියලු සංස්කාර ධර්ම කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න මේ සියලුම දේවල් විනාශයටපත් වෙන බව දේශනා කළා. දැන් භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තිය හේතුඵල ධර්මයක්. මේ ලෝක ස්වභාවයත් හේතුඵල ධර්මයක්. මේ සත්‍යයන් උත්පත්තිය ලැබෙන ඒ සියලුම සත්‍යයන් උත්පත්තිය ලබන්නේ හේතු ධර්ම නිසා. මේ ලෝකයේ සියලු දේ සකස් වෙන්නේ ලෝක ධාතුව හටගන්නේ හේතු ධර්ම නිසා. ඒ හේතු ධර්ම නිසා හටගන්න හැම දෙයක්ම විනාශයට පත්නවා කියන එක ධර්මයෙන් එදා භාග්‍යවතුන් වහන්සේ සත්‍ය සිටියා වූ සියලු දෙනාට ආවාද ශාසනා කළා. ආවාද අනුශාසනා කරලා භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී පරිනිර්වාණයට පත් වෙන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ සත්‍ය සිටියා වූ පිරිස ඒ වාගේම අඬා වැළපෙනවා ප්‍රත්‍යඥාය. ආර්යයන් වහන්සේලා ඔක්කොම ධර්ම සංවේගයටපත් වෙලා ධර්මයේ සංවේගයෙන් කටයුතු කරනවා. ඒ වගේම ඒ ප්‍රත්‍යඥ සම්බදෙනෙක්ම අඬා වැළපෙනවා. අඬා වැළපෙන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පරිණිරවාණයට පත්වීම පිණිස ඒ අවස්ථාවේ පඨම ධානං සමාපජ්ජි. පඨම ධානයට සමවැදුණා. සමවැදිනා පඨම ධානා උත්තරීත්වා ဒုတိ ය ධානං සමාපජ්ජි. ඒ වගේම ဒုတိ ය පළමත් පළවෙනි ධානයෙන් නැගී හිටලා ဒုတိ ය ධානයට සමවැදුණා. ဒုတိ ය ධාන සමාපජ්ජි උත්තරීත්වා තතිය ධානං සමාපජ්ජි. ඒ වගේම ဒုတိ ය ධානයෙන් නැගී හිටලා තතිය ධානයට සමවැදුණා. සත්‍යඥාන උත්තරීත්වා චතුද්ධාඥානං සමාපatti. චතුත්ථ මේ සත්‍යඥාණයෙන් නැගී හිටලා චතුත්ථ ඥානයට සමවැදෙනවා. චතුත්ථ ඥාණයෙන් නැගී හිටලා ආකාසානං ඡායතනෙට සමයදුනා. ආකාසඤ්ඤායතනෙන් නැගී හිටලා විඥානං ඡායතනෙට සමයදුනා. විඥානං ඡායතනෙන් නැගී හිටලා නේව සංඥා නාසඤ්ඤායතනෙට සමයදුනා. නේව සංඥා නාසඤ්ඤායතනෙන් නැගී හිටලා සංඥා වේදහිත නිරෝධයට සමවැදුණා. සමවැදුණන් පස්සේ මේක කවුරුවත් දන්නේ නැහැ. එතන හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සමාදින සමාපatti හැම එකටම සමාදින්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ පඨම ධානයේ සමාදිනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ සමාදිනවා. මේ විදිහට සමාපත්තිසයෙන් සංඥා වේදිත නිරෝධයට යනකම් සමයදෙනවා. සමාදිනකොට භාග්‍යතුන් වහන්සේගේ ආස්වාස ප්‍රාස්වාස නැවතුණා. කියලා කොහොම අඬන්න පටන් ගත්තා. පරිණිරවාණයටපත් වුණා කියලා. මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අසත්පිටිය අනුත් මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා නේද? නෑ නෑ ආනන්දේ පරිනිර්වාණයටපත් දුන්නේ නෑ. සංඥා වේදිත නිරෝධයට සමවැදුණා කියලා. මේ වෙලාවේ එතන සංඥා වේදිත නිරෝධයෙන් නැගී හිටලා ඊළඟට අනුපිළිවෙලින් ආයේ සමාපත්තියට සමවැදුණා. නේව සංඥා නාසඤ්ඤාසනෙහිත් සමවැදිලා එයින් නැගී හිටලා ආකින්චන් ආයතනයේට ඒ වගේම විඥානන්ත ආයතනයේට ආකාසඤ්ඤායත ආයතනයේට චතුර්ථ ධානයේට තතිය ධානයේට ဒုတိ ය ධානයේට පඨම ධානයේට ආපහු සමවැදෙනවා. සමවැදිලා එින් නැගිටන ආත්මවතාවක් පඨම පළවෙනි ධානයේට සමවැදිනා දෙවෙනි ධානයේට සමවැදිලා තුන්වෙනි ධානයේට සමවැදිලා හතරවෙනි ධානයේට සමවැදිලා ඉන් අනතුරුව තමයි පරිණිරවාණයටපත් වෙන්නේ. පරිණිරවාණයටපත් වෙනකොට දස දහසක් ලෝක ධාතුව කම්පාවටපත් වෙනවා. අන්නේ කම්පාවටපත් වෙන වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්නේ. ඔන්න ඒ විදිහට අනුපිළිවෙලෙන් ධානයේද සමවැදිලා අනුලෝම ප්‍රතිපදාවෙන් සමවැදිලා චතුත්ථ ධානයේද සමවැදිලා ඉන් අනතුරුව තමයි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙන්නේ. ඒ වගේම ධානාංග පත්‍වික්ෂා කරලා පරිනිර්වාණයටපත් වෙනවා. එතන අවස්ථා දෙකක් තියෙනවා ධානයෙන් නැගී හිටලත් පරිණිරවාණයටපත් වෙනවා ධානයට සමවැදිලා ධානාංග ප්‍රත්‍යක්ෂා කරලා ඉන් අනතුරුව ධාන මේ පරිණිරවාණයටපත් වෙනවා වන්න ඒ අවස්ථාවටපත් වෙලයි භාග්‍යවතුන් වහන්සේ පරිණිරවාණයටපත් වුණේ අන්නේ පත් වෙනකොට තමයි දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී භාග්‍යවතුන් වහන්සේ අපාදි ශේෂ පරිණිරවාණයටපත් වෙනවා ඉතින් අන්නේ පත්වේටපත් වෙනකොට සියලුම දේවල් අනිත්‍ය ලක්ෂණය නිමාවටපත් කරමින් භාග්‍යවතුන් වහන්සේගේ සී දේහයටත් මේ தත්වයක්පත් වෙනවා කියන එක ප්‍රකාශ කරමින් සියලු සංස්කාර ධර්ම නැතන සුළුයි කියන අදහසින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයාට දහම් මෙසි වැස්සෙව්ව අවසාන වශයෙන්. ඒ නිසා මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය භාග්‍යවතුන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ ධර්ම විනය පතිනවා. කියන්නේ ධර්මය පවතිනවා. ධර්මයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේගේ පරිණිරවාණයෙන් පස්සේ ශාස්ත්‍රු වෙන්නේ කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරමින් ඒ සත්‍ය සිටියා වූ පිරිසක එදා ධර්ම දේශනා කළ අනුපාදිතේස පරිණිරවාණයෙන් නිවන් පුර වැඩම කළා. අන්න ඒ වාගේ උතුම් දේහයක් දේහ සම්පත්තියක් ඇති ඥාන සම්පත්තියක් ඇති භාග්‍යවතුන් වහන්සේට පවා මේ සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අපි වගේ අයටත් ඒ වගේමයි ඒ නිසා අපිත් කවදා නමුත් මේ සංසාරයෙන් එතර වීම සඳහා මේ වාගේ උතුම් කුසල් අනුමුණු මුදුන්පත් කරගෙන සාසනික පිළිවෙත් මඟ අනුගමනය කරලා සංසාර දුකින් අත මිදී ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න අප්‍රමාදව කුසල් කළ යුතුයි කියන එක දේශනා කළා. ඒ කියන්නේ ලෞකික ජීවිතයක් සාර්ථක කරගන්න, ලෝකෝත්තර ජීවිතයක් සාර්ථක කරගන්න අප්‍රමාදව සිහි කල්පනාවෙන් කටයුතු කරන්න කියලා. සිහි කල්පනාවෙන් අකුසල් වලින් මිදෙන්න ඕනේ. සිහි කල්පනාවෙන් කුසල් කිරීමේ යෙදෙන්න ඕනේ. ආර්ය මාර්ගය කියන්නේ ඒක. ආර්ය ස්ථාංග මාර්ගය කියලා දේශනා කරන්නේ සිහි නුවණින් අකුසලෙන් වෙන් වෙන්න ඕන. සිහි නුවණින් කුසල් කරන්න ඕන. කරන ආර්ය මාර්ගය තමයි ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් මාර්ගය තමයි ආර්ය ස්ථාංගික මාර්ගය. මෙන්න මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ වැඩෙන හැටියට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ කටයුතු කරන කෙනාට අනිවාර්යෙන් ආර්ය උතුමන් වහන්සේලා නිවී සනසන ලෝකෝත්තර සැලසිල්ලෙන් නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා කියන එක දේශනා කළා. ඉතින් එනි වෙනි දේශනාවකින් අපි ආදර්ශය වශයෙන් ගත යුත්තේ මේ වාගේ කුසල් අරමුණක් මුතුන්පත් කරගෙන සාසනික හැඟීම් විසමත් කරගෙන වටිනා පින්කමක් වශයෙන් අපි කළ යුත්තේ අප්‍රමාදව ඒ කුසල් අරමුණු මුතුන්පත් කරගන්න අතරම ඉස්සරලා සිහිනුවණින් ඒ පාප කර්මයන් වලින් වෙන්වීමේ චේතනා මුල් කරගෙන පාප ධර්මයන්ගෙන් වෙන්වෙන්න ඒ වගේම කුසල් ධර්මණු මුදුන්පත් කරගෙන කුසල් ධර්මණු වල යෙදෙන්නේ. ඒක තමයි ආර්ය මාර්ගයේ තියෙන ශක්තිය. ඉතින් ඒ ආර්ය මාර්ගයේ ශක්තිය තුළින් සමදනාට මේ සිතිල්ලේ උතුම් කාර්මී ගුණ දිනු කරගන්න බුද්ධ වචනය සනාථ කරමින් අප්‍රමාදව කුසල් දහම් කළ යුතුයි. සියලු සංස්කාරයන් නැසෙන සුළුයි කියන එක වාග්යතුන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ සනාථ කරමින් අපේ නිවන් මාර්ගය ආරක්ෂා කරගන්නට අපට ශක්තිය බලය ධෛර්ය වීර්ය ආශිර්වාදය ලැබේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරගනිමු. අද මේ උතුම් කුසල් අනුමුණු මුදන්පත් කරගෙන ශාසනික වශයෙන් මේ දායකත්වයේ දරාගෙන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ඉබ්බාගමුව කිනිටිගල්ලේ අදින්චි ලීලා විජේසිංහ මහත්මිය අරමුණ වශයෙන් ලීලාගේ සිංහ මහත්මියගේ ආදරණීය ස්වාමීන් වූ දැනට වසර 8කට පෙර අද වෙනි දිනක පරලෝසසපත් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරීකු වශයෙන් එම් එච්.එම්. විජේසිංහ මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ උතුම් කුසල් අරමුණු මුදුන්පත් කරගෙන පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන්. ඒ නිසා මේ මහත්මානන්ට මේ ධර්ම දානමේ උතුම් කුසලයේ පිළි අනුමෝදන්ව සුගති සංඛ්‍යාට සබ ලබා පාරමී පුරාගෙන සාන්ත නිවෙනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රී සිතින් පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලීලා විජේසිංහ මහත්මියගේ සහ එච්.එන්. විජේසිංහ සාලාන්ගේ අභාවක් ප්‍රාප්ත දයාබර දෙමාපියන්තුළු දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමේ චේතනාවෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා මේ ධර්ම දේශනාමය උතුම් කුසල් අරමුණ ඒ මොපිය ඒ විදේ දීලා විදේසිංහ මහත්මියගේ සහ විදේසිංහ මහත්මාණන්ගේ දාවන මව්පිය අපරදා වහන්සේ ඇතුළු සියලු දෙනාම මේ උතුම් කුසලයේ වෙනි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාර සලබා පාරමී පුරාගෙන ශාන්ත නිවෙනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමි. ඒ වගේම මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කර ධර්මයේ සත්‍යතාවය අවබෝධ කර ගැනීමට තම දිවි සරු කර ගැනීමට තම තමාගේ නමින් පරලෝසපත් දෙමාපියන්ටත් නෑදෑ හිතමිතුරන්ටත් පින් පැමිණීමේ පිණිසත් මේ ධර්ම දේශනා පවත්වන බව මතක් කරලා තියෙනවා. ඒ නිසා ඒ සියලු දෙනාගේම නමින් පරිලෝක ගිය සියලුම ඥාතීන්ද මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පෙනී අනුමෝදන්ව සුඛ සංඛ්‍යාට සබ ලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැපෙත්වා අපි මෛත්‍රී පින් අනුමෝදන් කරන අතර මෙම සම්බෝධි විහාරයේ මෙමිනි සියලුම නෑදෑ හිතවතුන්ටත් තුරුණවන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. නිසා මේ ධර්ම දේශනාව සඳහා සදාම්නාත්වණේ සඳහා මේ පින්කමට සහභාගී වුණ තමන්ගේ දායකට දූකට පිරිසටත් නෑදෑ පිරිසටත් සහෝදර සහෝදරී පිරිසටත් හිතවත් පිරිසටත් කල්යාණ මිත්‍රත්වයෙන් මේ පින්කම සඳහා මේ ස්ථානයට පැමිණි සියලු දෙනාටම මේ උදාාරතර පුණ්‍ය ශක්තියේ පුණ්‍යානුභව බලයෙන් රත්නත්‍රේ පිහිටෙන් දෙවියන්ගේ රැකවරණේ කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේද ආශිර්වාද බලයෙන් සමදනාටම සිතක් ශාන්තියක් නැසිල්ලක් උදා වේවා සියලු අපස් සංකල්ප නා මුදුන්පත් වේවා බලාපොරොත්තු වන සියලුම ශාසනික සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන සුවසේ පාරමී පුරාගෙන ශාන්ත නිවනින් සැනසෙන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. ඒ එච්.එම්. ජයසිංහ මහත්මයාගේ මහාගේ සහ එම මහත්මියගේ ආදරණීය දියණිය ශේනියත් බෑනනුවන් සහ කාඩක කාඩක මුණුපු මුණුපුරා මුණුපුරාටත් නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරන අතර මුණුපුරාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක බවට පත් කරගන්න මේ උතුම් කුසලයක් එකසේම උපනිෂ්ඨේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එම නිසා මේ දරුවාගේ කුසල් අරමුණු මුදුන්පත් කරගන්න සිහිනුවණින් යුක්තව අධ්‍යාපන කටයුතු සාර්ථකවන්ට මින් සිදු කරගෙන සෞභාග්‍යමත් අනාගතයක් සඳහා කටයුතු කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. දැනට විදේශගතව සේවය කරන ජූලි 6 වෙනි දින දිනට උපන්දිනය දෙන ප්‍රදීප් ඉන්දික බණ්ඩාර පුතුණ පුතුණන්ට දැනට විදේශගතව සේවය කරන සම්පෞලේ සියලු දූපතුන්ට නිරුක් නිරෝගී භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිංසනය කරනවා. දැන්ත ශ්‍රී ලංකාවේ සිටින බව සිටින පවුලේ නෑදෑ හිත මිත්‍රාදීන් වෙතත් ඒ සියලු දෙනාටත් ඒ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන්ටත් රැකියා කටයුතු වල නිරත වී සිටින දරුවන්ටත් සාර්ථක අන්දමින් තමන්ගේ සෞභාග්‍ය අනාගතය සඳහා කටයුතු කරගන්න ඒ තම තමන් කරන කියන රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර දෙකෙන් අධ්‍යාපන කටයුතු ආදී සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ පිරිත්‍රි සස්ත්‍රීක බවට පත් කරගෙන සෞභාග්‍යමත් අනාගතයකින් සුවසේ කටයුතු කරගන්නට වාසනා ශක්තිය උදා වේවා අවසානයේ බලන තම තම තමන් බලාපොරොත්තු වන අධිගම ඥානයකින් ශාන්ත නිවන් සුව ලබන්නත් මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වාසනා වේවා කියලා අපි මස්තියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ වාගේ උතුම් කුසල් අරමුණක් සංවිධානය කරගත් ඒ දීලාගේ සිංහ මාත්මියටත් පවුලේ දූදර සම්මදනාටත් මේ පැමිණ සහභාගී වෙන සියලු දෙනාටත්, ගෙවල් දොරවල් වල සිටමින් සාදුකේ අනුමෝදන් වෙන සෑම දෙනාටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස බවට පත් වේවා. ආයුරාෝග්‍ය සම්පත්තිස උපකාර වේවා. පාරමී ගුණ පින්න ජීවිත බවට පත් වේවා. සසරස් වශයෙන් පාරමී පුරගෙන බුද්ධ මහෝත්තමයන් වහන්සේලා විසින් නිවේ සනසන ලෝකෝත්තර සැනසෙල්ලෙන් නිවන් අවබෝධ කරගන්න ආසනා සත්‍ය දීර්ඝාස නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන්තක්කන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන්තක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං දක්ඛන්තෝ තං සදාති සංයුක්ත නිකායේ ධම්ම වග්ගයටයත් පරිනිබ්බාන සූත්‍රය මාතෘකා කරගනිමින් පුරා පැයක කාලයක් පුදුම් වූ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ඔබටත් මටත් හැකියාව ලැබුණා. ජීවිතයට ලෝතුරු ශ්‍රී සාධර්මය සමීප කර ගැනීම තුළ අපට අපේ ජීවිතේ වටිනාකම වර්ධනය කරගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අදත් ඒ විදිහටම අපේ ජීවිතේ වටිනාකම යම් තරමකින් වැඩි වෙන්නට ඇති. අද අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට ධර්මානුශාසනාව පැවැත් වූ පොල්ගස් රෝගිට විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද දාස්වත්තේ සුමන සීල ස්වාමින්ද්‍රයන් වහන්සේට අපගේ ගෞරවනීය කෘතවේදීත්වය අප පිරිනමා සිටිමු ගෞරව